කාලිංග මහත්මයා ඔව් මහත්මයා ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් අහනවට ස්වාමීන් දැන් අපි ජරාවටපත් වෙනවයි කියන්නේ රූප කොටාශවල විපරිත භාවයන් ඒ කියන්නේ වයසට යන්න යන්න හැදෙන රූප කොටාශ දුර්වල වෙනවද? ජරා වෙනවා කියන්නේ. ආ ජරාවටපත් වෙනවා කියලා කියන්නේ අර මුලින් හටගත් රූප කොටාස වැනිම රූප කොටාස ජනිත කරන්නට ශක්තිය නැහැ අදාළ හේතුප්‍රත්‍ය ප්‍රමාණවත් නැහැ. එතකොට ඊට පොඩ්ඩක් දුර්වල ඒවා ඊට පොඩ්ඩක් දුර්වල ඒවා එහෙම එහෙම ජනිත වෙන්නට පටන් ගන්නවා. ඒක තමයි අනුක්‍රමයේ අර ශ්‍රය වීම කියලා කියන්නේ. එතකොට එක එක රූපයක් ගත්තාම ඒකෙත් එහෙම ශ්‍රය වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ විකෘති වීමක් නෙමෙයි ශ්‍රය වීම තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ රේරුකානේ මහානායක හඳුර ඒක පැහැදිලි කරනවා. දැන් අපි ගල් කැටයක් උඩට වීසි කරනවා. උඩට වීසි කළාම අතින් ඇති කරපු ජවයේ තියෙන තාකල් ඒක උඩ ගිහිල්ලා එක්තරා තැනකදී නවතිනවා. නැවතිච්ච තැන ඉඳලා ආපහු පහළට වැටෙනවා. එතකොට උඩට යන තැනත් යම් ජවයක් තියෙනවා. පහළට එන ටිකෙත් යම් ජවයක් තියෙනවා. හැබැයි එක තැනක නැවතිලා එතනින් පස්සේ ඒක අනිත් පැත්තට ක්‍රියාත්මක අන්න වගේ මේ රූප කොටාසවලත් නාම ධර්මවලත් උත්පාද අවස්ථාවෙන් ජනිත කරන යම්කිසි ජවයක් තියෙනවා. ඒ ජවය ක්‍රියාත්මක වෙන උපරිම මට්ටමක් තියෙනවා. එතනින් පස්සේ අර ජවය ටිකෙන් ටික හිඳෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර ජරාවටපත් වෙන්නේ. මේක රූප සමූහයක් තුලත් සිද්ධ වෙනවා. එක රූපයක් තුලත් ඒ වැඩේම සිද්ධ ඒක ජනිත කරනකොට යම් ජවයකින්ද ජනිත වුනේ එතකොට දැන් කොච්චර ජවයකින් ජනිත වුණත් රූපයක ආශ චිත්තක්ෂණ 17යිනේ. එතකොට මේ 17 යනකොට ඒකෙන් මැද හරියට යනකොට ඒකේ අර උපරිම ජවය එතනින් අවසానයි. ඊට පස්සේ ටිකෙන් ටික ෂය වෙන පැත්තට තමයි ක්‍රියාත්මක. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි.